කොහොමද පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් අහලා තිනවා කුසල මූල පටිච්චසමුප්පාදය ගැන සුළුවෙන් හෝ පැහැදිලි කිරීමක් කරන්න. කුසල මූල පටිච්චසමුප්පාදය කියලා එකක් පැහැදිලි කරන්න උත්සාහ කරනවා කවුද මේ නීවන පලානේ ධම්මාලංකාර හාමුදුරුවෝ. එතකොට කුසල් අකුසල් කියන්නේ මොනවද කියලා හරියට තේරුම් නොගත්තාම ඇති වෙන ප්‍රශ්නයක් ඒක. දැන් ඔය ප්‍රශ්නේ ඇති කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කිව්වහම අවිද්‍යාවෙන් සංස්කාර ඇති වෙනවා. එතකොට අවිද්‍යාවෙන් තොර අවිද්‍යාවෙන් තොරව ඇති කරන්න පුළුවන් සංස්කාරයක් නෑ. සංස්කාර කියන්නේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන සංස්කාර වර්ග තුනම තමයි අවිද්‍යාවෙන් ඇති. ඒ නිසා පුඤ්ඤාවි සංඛාරත් අවිද්‍යාවෙන් තමයි ඇති වෙන්නේ. කුසල මූලය හටගන්නේත් අවිද්‍යාවෙන් තමයි. අවිද්‍යාව ප්‍රහාණය කරපු තැන කුසලොත් නැහැ අකුසලොත් නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේ පුඤ්ඤපාප පහිනස. උන්වහන්සේට ක්‍රියාසිට විතරයි ඇති අවිද්‍යාව ප්‍රහාණය කළාට පස්සේ ආයේ කුසල් අකුසල් දෙකෙන් එකක්වත් නැහැ. ඒ නිසා කුසල මූල පටිච්චසමුපාදයයි කියලා එකක් අපි කතා කරනවා නම් ඒකට මුල් වෙලා තියෙන්නේ අවිද්‍යාව තමයි. ඉතින් ඒ මේ ධර්මතාවල මූලික ස්වરૂපය හරියට තේරුම් ගන්න නැති වුනහම තමයි පටලවිල්ල ඇති වෙන්නේ. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ නිකන් කටට ආපු ආපු විදිහට ඒවට වචන කියලා නම් කියලා ඒවා පැහැදිලි කරන්න ගිහිල්ලා හරියන්නේ ඒව ධර්මමය පදනම, පරමාර්ථමය පදනම අපි හරියට හඳුනා ගන්නට ඕන. හඳුනාගත්තාම තමයි අපිට ඒවා. ඉතින් මම මෙතනදී උන්වහන්සේගේ නම කිව්වේ නිග්‍රහයක් හැටියට නෙමෙයි. ඒ මෑත කාලේ උන්වහන්සේ තමයි ඕක මතු කරන්නේ. එතකොට ඒ අහන කෙනා ඒක වෙන කාගෙන් හරි ඇහුවා ඇහුවා වෙන්න පුළුවන් නමුත් ඉතා ප්‍රබලව ওই කතන්දරේ මතු කරන්නේ උන්වහන්සේ තමයි. එතකොට ඒ ඒ මතු කළා වුණාට එතන කුසල මූලයකින් අපිට දැන් අපි නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරනකොට අපි විදර්ශනා වඩන්නේ කුසල මූලිකව තමයි. එතකොට කුසල මූලිකව විදර්ශනා වඩලා ඒ කුසල ක්‍රියා කරනකොට මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය ආදී වශයෙන් සුගතිය උපදින්නට පුළුවන්. නිර්වාණගාමිනී මාර්ගය ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේ පැහැදිලි කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට ඍජුවම උදව් වෙන ගුණධර්ම ටික. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවා මාර්ගසිත ඵලසිත ඇති වෙනකොට විතරයි අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන තැනට එන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා මාර්ගසිත පහළ වෙන මොහොත දක්වාම ඉන් මෙපිට සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක සාසවා කියන්නේ ආශ්‍රව සහිතයි මොනවද ආශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව ditthාශ්‍රව අවිජ්ජාශ්‍රව. ඒතර අවිද්‍යාව මූලයෙන් තමයි මේ කුසලය නිර්මාණය වෙන්නේ. ඒතර මාර්ගසිතෙහි ඵලසිතෙහි පමණයි මේ ලෝකෝත්තර ගුණය තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේ සාංශාරික පැවැත්මට හේතු වෙන්නේ නැහැ. කෙලිම මාර්ගසිතේ ඵලසිත කියන්නේ ඒකේ ප්‍රතිඵලයනේ. ඒතර මාර්ගසිතේ තමයි මේ ලෝකෝත්තර ගුණය තියෙන්නේ. එතකොට සියලුම ක්ලේශයන් අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළාට පස්සේ අර කුසල අකුසල කතාවක් මොකක්වත් නැහැ එතනින් එහාට. ඒ නිසා මේ සසර ගමන තුල යම් කුසලයක් ජනිත වෙනවා නම් පුඤ්ඤාභි සංඛාරයක් ගොඩ නැගෙනවා නම් අවිජ්ජා පත්‍යා තමයි ඒක ගොඩ නැගෙන්නේ. ඒ නිසා කුසල මූල පටිච්ච සම්පාදේ කියලා වෙනම එකක් පනවන්න නැහැ. කුසල මූල පටිච්ච සම්පාදයත් අකුසල මූල පටිච්ච සම්පාදයත් දෙකම පනවලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියවම දෙකම එකට ඇතුළත්. මොකද සංඛාරා කියන්නේ අකුසල සංස්කාර විතර නෙවෙයි පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි. ආනන්ජාවි කියලා කියන්නේ ධාන. ඒතර ධාන හටගන්නේ අකුසල මේ අවිද්‍යාව පාදක කොටගෙන තමයි. අවිද්‍යාව ප්‍රහාණය කළා නම් ඔක්කොම එතනින් ඉවරයි. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා ඒ කාරණේ.